නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදම් සරණ යමි নমස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ සරණ යමි සාදු සාදු සාදු වාසනාවන්ත පින්වතුනි අද මේ හිමිදිරි උදෑසනම මේ පින්වත් සෑම දිනෙකම තමන්ගේ මනුස්ස ජීවිතේට ඊ타ත්ම වටිනා ජීවිතය අවබෝධ කරගන්න උපකාර වෙන දහම් කරුණු තමන්ගේ ජීවිතවලට එක් රැස් කරගන්නයි සූදානම් වෙලා ඉන්නේ. පින්තුණී දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට උන්නාබ කියලා බ්‍රාහ්මණෙක් ආවා. මේ බ්‍රාහ්මණයා කය තමයි සාර වශයෙන් අරගෙන හිටියේ. මේ බ්‍රාහ්මණයාගේ පිළිගැනීම හිත නෙවෙයි. කය තමයි දියුණු කරන්න තියෙන්නේ. කය තමයි සාරම දේ. කය දියුණු කිරීමෙන් තමයි ශේෂ්ඨත්වයටපත් වෙන්නේ කියන මුලාවෙන් තමයි හිටියේ. ඉතින් මේ බ්‍රාහ්මණයා කල්පනා කරා මගේ අදහසට ගැළපෙනම පිළිතුරක් බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙයි. ඉතින් මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඇස කන නාසය දිව කය කියලා එකිනෙකට වෙනස් ගෝචර විෂයන් තියෙන පංච ඉන්ද්‍රියන් තියෙනවා කියනවා. මොකක්ද ඒ කිව්වේ? ඇස, කන, නාසය, දිව, කය. එතකොට එකිනෙකට වෙනස් ගෝචර විෂයන් තියෙන පංච ඉන්ද්‍රියන්. මොනවද එකිනෙකට වෙනස් ගෝචර විෂයන්? ඇසට ගෝචර වෙන්නේ රූපය. කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස. එකිනෙකට වෙනස්ද නැද්ද? වෙනස්. ඇහෙන් පුළුවන්ද ශබ්ද අහන්න? බෑ. ඇහෙන් කෑම කන්න? ඒත් බෑ. නාසයෙන් පුළුවන්ද කෑම කන්න? ඒත් බෑ. එතකොට බලන්න එකිනෙකට වෙනස් ගෝචර විෂයන් තියෙන පංච ඉන්ද්‍රියන්. මේ පංචේන්ද්‍රයන්ට පිලිසරණ මොකද්ද කියලා ඇහුවා. මේ ඇස කන නාසය දිව කයට පිලිසරණ මොකද්ද ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා වුණාබ ඇස මනස පිලිසරණ කරගෙන පවතින්නේ. කන මනස පිලිසරණ කරගෙන පවතින්නේ. නාසය මනස පිලිසරණ කරගෙන පවතින්නේ. දිව මනස පිලිසරණ කරගෙන පවතින්නේ. කයත් එහෙමයි. මනස තමයි කියව මේ පංච ඉන්ද්‍රයන්ට පිලිසරණ. දැන් බලන්න පින්වතුනි ඇහෙන් දැකපු දේවල් ඔබට බැයිද මනසෙන් සිහි කරලා මතක් කරලා ගන්න ඕන වෙලාව? පුළුවන්. එතකොට අපි දැන් අවුරුදු ගණනාවකට කලින් අහපු සද්ද, කතාබහ, කරපු කියපු දේවල් බැයිද මනසෙන් සිහි කරලා ගන්න? පුළුවන්. අන්න කන මනස පිලිසරණ කරගෙන. නාසයට දැනිච්ච ගඳ සුවඳ මනසේ රැඳිලා නැද්ද? තියෙනවා මතක් කරලා මතකයට ගන්න පුළුවන්. කාපු බීපු දේවල් හිතේ තියෙනවා. කෑම දැක්ක ගම මතක් වෙන මම මේක කලින් කාලා තියෙනවා. මේක මේ රසයි. එතකොට මනස පිළිසරණ කරගෙන තියෙනවා. කයට දැනෙච්ච විඳපු පහස මනසේ තියෙනවා. එතකොට මේ පංච ඉන්ද්‍රයන්ටම පිළිසරණ මනසයි කියනවා. මේ බ්‍රාහ්මණයා ඊළඟට කල්පනා කරනවා පංච ඉන්ද්‍රයන්ට පිලිසරණ මනස නම් මනසටත් පිලිසරණක් තියෙන්න ඕන. මේ බ්‍රාහ්මණය අහන බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ස්වාමීනි තවත් එක ගැටලුවක් තියෙනවා කියලා. මනසට කුමක් දැහුව පිලිසරණ? මොකද්ද මනසට පිලිසරණ වෙන්නේ? සිහිය, සතිය, බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණයේ මනසට තියෙන පිළිසරණ තමයි කියව සතිය සිහිය සිහිය පිළිසරණ කරගෙන තමයි මනස පවතින්නේ සිහිය කියන එක හරි පුදුම දෙයක් සමහර වෙලාවට සිහිය తాවකාලිකව කෙනෙකුට යටපත් වෙලා සිහි මුලා වෙලා යන්න පුළුවන් කාලයකට පස්සේ සිහිය ආයේ ටික ටික වර්ධනය වෙන්න පුළුවන් සිය දියුණු වෙන්න පුළුවන්. සති ඉන්ද්‍රිය Taman තුල පිහිටනකන් ඕන වෙලාවක සිහිමුලා වෙන්න පුළුවන්. සති ඉන්ද්‍රිය පිහිට ගන්නකන්. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ ලෝකේ සමහරු ඉන්නවා මරණයටපත් වෙනකොට සිහිය නැහැ. චුත වෙන්නේ සිහි කල්පනාවෙන් නෙමෙයි. ඊළඟට එයා තව තැනක උපත කරා යනවා දන්නෙත් නැහැ. ඒත් සිහියක් නැහැ. අපි හිතමු තිරිසන් ලෝකේ එහෙම නැත්නම් මිනිස් මව කුසකයා පිළිසිඳ ගන්නවා. ඒ මතකත් නැහැ. නමුත් එයා මව කුසින් බිහි වුණාට පස්සේ අන්න මතකේනවා. එහෙමයි ලෝකේ ඉන්නවා. මැරෙනවා දන්නෙත් නැහැ, උපදිනවා දන්නෙත් නැහැ. ඉපදිලා ටික කාලයක් ටික වෙලාවක් ගියාට පස්සේ සිහි කල්පනා වෙනවා. සමහරව ඉන්නවා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මනස සිහිනුවණින් මරණයටපත් වෙනවා. සිහිනුවණින් මැරෙනවා. නමුත් උපත කරා යන හැටි මතක නෑ ඊට පස්සේ. ඉපදෙනවා මතකත් නෑ. ඉපදුනාට පස්සේ සිහියනවා. තවත් සමහරු ඉන්නවා මැරෙනවා මතක නෑ. උපදිනවා සිහිය තියෙනවා. උපදිනවා තේරෙනවා. මේ විදිහට තමයි මේ ලෝකේ අනිත් සත්‍යයන් උපත කරා යන්නේ. නමුත් විශේෂම දෙයක් තියෙනවා බුදු කෙනෙකුට සාධාරණ ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයෙන් චුත වෙන්නේ මනා සිහිනුවණින් යුක්තව කියනවා. උන්වහන්සේ දන්නවා මං දැන් මේ වෙලාවේ චුත වෙනවා. ඊළඟට උපදින තැනත් අරමුණු කරලයි චුත වෙන්නේ. ඊළඟට ඒ අතර ඒ උපත කරා යන හැටි හොඳ සිහිනුවණින් දකිනවා. මිනිස් මව කුසේ පිළිසිඳ ගන්න හැටිත් හොඳ සිහිනුවණින් දන්නවා. මව කුස ඇතුලේ වැඩෙද්දිත් හොඳ සිහිනුවණින් තමයි කියන වැඩ උපදිනවත් දන්නවා. අන්නේ ධර්මතාවයේ තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි. ඉතින් පින්වතුනි දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිත ගත්තොත් බොහෝ විට manuss ලෝකේ ඉන්නේ ඉපදුනාට පස්සේ තමයි ආයි සිහිය ටික ටික සිහි කල්පනාවෙ ඉන්නේ. උපදිනව මතකත් නැහැ, කලින් මැරුණේ කොහේද මතකත් නැහැ, මතකයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සිහිය අපි දියුණු කරේ නැත්නම් සිහිය සමහර විට අපේ දැනුමත් එක්ක ටික ටික යම් මට්ටමකට වැඩෙනවා. ඒක ඉන්ද්‍රියක් නෙවෙයි. දැන් අපි ගමු අපේ මතකයේ තියෙන සිහිය. දැන් අපි පාඩම් කරනවා නම් සිහි කර කර තමයි මතකයට ගන්නෙ. ඉගෙනගත්තු දේවල්. මේ විදියට තියෙන සිහිය අපි දියුණු කරේ නැත්නම් වයසට යන්න යන්න වයසට යන්න යන්න කෙස් බැහිලා දිරලා ගැලවිලා යනවා වගේ සම්මස් නහර මේවා දිර දිරා ජරා ජීර්ණ වෙනවා වගේ සිහියත් ජරා ජීර්ණ වෙලා යනවා ටිකෙන් ටික මතකේ නැතුව යනවා වයසට ගියාට පස්සේ සමහරුන්ට මතක නෑ මොකවත් තමන්ගේ දරුවෝ මතකත් නෑ කෑවද බීවද මතකත් නෑ ඇඟේ ඇඳුමක් තිබ්බද මතකත් නෑ ඒ මට්ටමට සිහිය දුර්වල වෙලා යනවා ඉතින් ඒ නිසා පින්වතුනි මේ සිහිය විනාශ නොවි සිහිය රැකගන්න නම් මේ මනුස්ස ජීවිතයේ හිතට තියෙන ආරක්ෂාව රැකවරණය හදාගන්න නම් අපට තියෙන්නේ සිහිය දියුණු කරන වැඩපිළිවෙලක යෙදෙන එකයි. මේක කතා කර කර ඉඳලා හරියන්නේ සිහිය දියුණු කරන වැඩපිළිවෙලක ප්‍රායෝගිකව යෙදෙන්නට ඕන. සිහිය දියුණු කරන්න තියෙන්නේ සිහිය පිහිටවලා සිහිය පිහිටවන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. වෙන මොකුත් ඕනේ බාහිර දේවල් එපා. තමන්ගේ ශරීරය තුලම සිහිය පිහිටවන්න පුළුවන්. හුස්ම රැල්ල කෙරෙහි සිහිය පිහිටවනවා. ආනාපාන සතිය. ඊළඟට මේ ශරීරයේ තියෙනවා කුණු වෙලා යන දිය වෙලා වැగిරිලා පස් වෙලා යන දෙතිස් කුණු කොටස්. ඒ කෙරෙහි සිහිය පිහිටවනවා. සිහිය දියුණු වෙනවා. අසුභය පිළිකුල එමත් නැත්නම් කායගත සතිය කියනවා. තවත් කෙනෙකුට පුළුවන් මේ ශරීරයේ හැදිච්ච සතර මහා ධාතු කොටස්ම හොඳට නුවණින් විමස විමස මහ පොළොව එක්ක සම කරලා ජලය වාතය ගින්දර එක්ක සමාන කරලා සතර මහා ධාතු වඩනවා. ධාතු මනසිකාරය. ඊළඟට අපේ ශරීරයේ ඉරියව් කෙරෙහි හොඳට සිහිය පිහිටවනවා ඉරියාපත භාවනාව. සම්පජඤ්ඤය මේ විදිහට සෑම ආකාරයකින්ම කය මුල් කරගෙන සිහිය පිහිටවන්න පුළුවන්. ඉතින් පිංගතුනි අපි අද කතා කරන්නේ අද උදේ අපි ඉගෙන ගන්නේ කායානුපස්සනාවට අයිති සිහිය දියුණු කරන තවත් එක් භාවනාවක්. දැන් අපි කතා කරලා තියෙන ආනාපාන සතිය කතා කරා. ඊළඟට මරණ සති භාවනාව ගැන කතා කරා ගැඹුරින්. ගිය මාසේ කතා කරා පිළිකුල් භාවනාව ගැන කතා කරා. අපි අද බලමු නව සීවතිකය ගැන. එතන භාවනා ක්‍රම 9ක් අද අපි එකට ඉගෙන ගන්න. නව සීවතිකය. දැන් බලන්න මේ මහ පොළොව දිහා අපි බැලුවොත් මහ පොළොවට අපි මරා ගන්නවා. මහ පොළොවට කොච්චර සටන් කරනවද? නමුත් මහ පොළොව කියලා තියෙන්නේ මොනවද? සොහොන් පිට්ටනියක්. මේ මහ පොළොවේ පස් ටිකක් අරන් බැලුවොත් කී දෙනෙකුගේ පස් වෙලා ගිය කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු පස් වෙලා ගිය දේවල් මේවා තියෙනවාද එක දවසක් වයසක බ්‍රාහ්මණෙක් ඔන්න බලන්න මේ බමුණන්ට වයසක අයට හිතෙන දේවල් මේ බ්‍රාහ්මණයා කල්පනා කරා මම නම් මැරුණට පස්සේ ඔය එක එක මේ එවුන් වැළලපු තැන්වල මං වලලන්නේ මම බොහොම ගහම්බීර විදියට හිටපු කෙනෙක්. අපේ પરම්පරාව මෙන්න මේ විදිහට තමයි හිටියේ. ඔය එක එක කුලවල එවුන් ඔවුන් වල්ලපු තැන්වල අපි වල්ලන්නේ. මෙයා හොයන්න පටන් ගත්ත මැරෙන්න කලින් වල්ලන තැන. හොයාගෙන හොයාගෙන යද්දි දැක්කා අවුරුදු 100 ගණනාවක් පරණ විශාල නුග ගහක්. මෙයා කල්පනා කරා මෙන්න මෙතන තමයි හොඳ. නුග ගහ කපලා අයින් කරලා ඒ නුග ගහ තිබ්බ තැන මම වලනවා. මෙයා දැන් කට්ටිය දාලා පිරිස දාලා සේවකයෝ දාලා නුග ගහ කපනවා. මුල් ගලවන්න එහෙම මහන්සි ගන්නවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලද්දි දැක්කා මේ බ්‍රාහ්මණය මේ දඟලන දැඟලිල්ල. උන්වහන්සේ බලද්දි මෙයාට ධර්මය අවබෝධ කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ එතන පහළ වුණා. 이르දි බලයෙන්. අහනවා මොකද සිහිය ඔය? ස්වාමීනි මම මේ කවුරුත් වලලපු නැති තැනක මේ මගේ මම මැරුණට පස්සේ වල්ලන්න මේ තැනක් හදනවා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා මේ දැන් නම මොකක්ද කියලා ඇහුවා. ඊට පස්සේ ඉතින් මේ බ්‍රාහ්මණයාගේ නම කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය ඔබ ඔය නමෙන්ම ඉපදිලා බ්‍රාහ්මණ කුලේම ඉපදිලා ඔතනම 16000 වතාවක් මිහිදන් කරලා තියෙනවා අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ නුවණ. එතකොට අපිට ඔය හිතා ගන්න බෑ. මේ මහ පොළොවේ අපි අඩියක් අඩියක් තියෙන ගානේ කොයි තරම් අපේ ශරීර පොළොවට පස් වෙලා ඇද්ද? අන්න ඒ වගේ පොලොක තමයි අපි මේ ඉන්නේ. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ තවත් එක තැනක පෙන්නලා දුන්නා සංයුත්ත නිකායේ තියෙනවා අනුමතග්ග සංයුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංසාර ගමනේ පටන්ගත්තු කෙලවරක් හොයන්න බෑ කිව්වා. පුබ්බා කෝටින පඤ්ඤාය. පටන්ගත්තු කෙලවරක් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළ එක පුද්ගලයෙක් මනුස්ස ජීවිත විතරක් ලබලා මරණයටපත් වුණාට පස්සේ එයාගේ ඇටසැකිල්ල විතරක් දිරලා පොළොවට පස්සුනේ නැතුව ඇටසැකිල්ල විතරක් ඉතුරු වුණොත් කල්පයක් ඇතුළත කෙනෙක් මනුෂ ජීවිත ලබලා අර ඉතුරු වෙන ඇටසැකිලි වලින් හිමාල පර්වතය වගේ විශාල කන්දක් ඇටසැකිලි ගොඩ ගහන්න පුළුවන් කියලා. එක පුද්ගලයෙක්ගේ. එතකොට බලන්න කල්පයක් තුල මනුස්ස ජීවිත විතරක්. තිරිසන් ජීවිත කොච්චර ලබනවද එතකොට? කල්පයක් තුර. පෙරේතයෝ වෙලා, නිරිසතුන් වෙලා කොච්චර ඉන්නවද? මොකද මනුස්ස ජීවිත කියන්නේ කලාතුරකින් ලැබෙන්නේ. ඒ කලාතුරකින් ලැබෙන මනුස්ස ජීවිතත් කල්පයක් තුල ඒ තරම් අපට ලැබෙනවා නම් කල්පය කියන එක ඔබට හිතා ගන්නවත් බෑ. කල්පය කියන්නේ ඊටාම දීර්ඝ හිතා ගන්නවත් අමාරු කාල පරිච්ඡේදයක්. ඉතින් පින්වතුනි අපි මේකෙන් තේරුම් ගන්න ඕන මේ මහ පොළොවේ තියෙන සෑම පස් පිටක්ම අපේ මේ ශරීර පස් වෙලා ගිය දේවල්. මේ කෙස්ලොම් නියදත් හැටියට අපි මේවා පීර පීර ලස්සන කර කර හැඩ වැඩ වෙවි එක එක ආලේපන වර්ග ගල්වමින් මේ ලස්සනට තියාගත්ත ශරීරම කුණු වෙලා ගියේ දේවල් තමයි අපි පාගගෙන යන්නේ. මේ වගේ ස්වභාවයක් තමයි අපේ ජීවිතවලට උරුම වෙලා තියෙන. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ ඒ කෙනාගේ ජීවිතයට අත්වෙන ඉරනම අපිට ඇස් පනා පිටම දින කීපයක් ඇතුළත දකින්න ලැබෙනවා. දැන් අපේ ශරීරය අපි උපන්දා පටන් ජරාවටපත් වෙනවා. වයසට යනවා. ලෙඩ වෙනවා. කෙස් ටික පැහිනවා. හම රැලි වැටෙනවා. දත් වැටෙනවා. මේ විදිහට ශරීරයේ ජරා ජීර්ණ වීමක් තියෙනවා. ඊළඟට කෑලි දැන් අපි ගමු නියපොතු කප කපා විසි කරනකොට පස් වෙන්නේ නැද්ද? කෙනෙක් අපි ගමු අපි අවුරුදු 80ක් තුල කොයිතරම් නියපොතු අපි පොළොවට විසි කරලා ඇද්ද? එතකොට අපේ ශරීරේ ජීවත් වෙලා ඉන්නේ නැද්ද? නියපොතු කොණ්ඩේ පීරනකොට එන කේස්ගූලි කොච්චර කොටස් ජීවත් වෙලා ඉන්න කාලය තුලම පස්සේ පස්සේ යනවද? නමුත් කෙනෙකුට හොඳට දකින්න පුළුවන් එයාගේ ජීවිතේන්ද්‍රිය සිඳුනට පස්සේ ආයුස්මාච විඥාන ආයුෂයි උණුසුමයි විඥානයයි සිඳුනට පස්සේ මෙයාගේ මේ ශරීරයේ වැඩකට ගන්න බැරි දර කඩක් වගේ මේ දිර දිරා යනවා කියනවා. දර කොටයක් වැඩකට ගන්න බැරි විශාල දර කොටයක් දිර දිරා දිර දිරා පස් වෙලා යනවා වගේ ඔක්කොම පොළොවට කුණු වෙවි කුණු වෙවි පස් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිතය අවබෝධ කරන්න මහන්සි ගන්න කෙනා අර මුත ශරීරයේ දිහා බලාගෙන ඒක කමටහනක් හැටියට යොදා ගන්නවා. ජීවිතය අවබෝධ කරන්න උපකාර වෙන භාවනා අරමුණක් කරගන්නවා මලකුණ. එයා මොකද කරන්නේ මුත ශරීරයේ දිහා බලාගෙන කල්පනා කරනවා මේ මුත ශරීරයකට අත් වෙන ඉරණම මගේ ජීවිතේටත් යම් දවසකත් වෙනවා. මමත් යම් දවසක මරණයටපත් වුණාට පස්සේ අපි ගමු මරණයටපත් වෙලා දවස් එකක් දෙකක් තුනක් යනකොට මුත ශරීරයක් ඉදිමිලා ඊළඟට සමහර විට මේ නිල් පාට වෙලා ඇස් පුපුරනවා මේ ඕජස් ගලනවා මේ විදියට කුණුවේ වෙලා ඉදිමිලා වෙනස් වෙලා නැසී වෙනසී යන ආකාරය දිහා බලලා කල්පනා කරනවා මගේ ශරීරයටත් ඔය දේම යම් දවසක අත් වෙනවා යම් දවසක මම මරණයටපත් වෙලා දවස් දෙක තුනක් යද්දී මගේ ශරීරයත් ওই වගේම ඉදිමිලා නිල් වෙලා ওই වගේම නැසී වෙනසී යනවා. එතකොට අරයා මුද ශරීරයකට අත් වෙන ඉරනම තමන්ගේ ජීවිතයක ගලපලා බලනවා. මේ විදිහට තමයි නව සීවතිකේ වඩන්න තියෙන්නේ. ඉතින් අපේ නව සීවතිකේ කොටස් එකින් එක එකින් එක ඒ නමය අපේ පිළිවෙලට ඉගෙන ගමු. ඒකෙදි අපි බලන්න ඕනේ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් නවසීවතිකේ ප්‍රායෝගික වඩන්න පුළුවන්. කොහොමද ප්‍රායෝගික වඩන්න පුළුවන්? බුදුරජාණන් වහන්සේගේ කාලේ කෙනෙක් මැරුණට පස්සේ එක්ක ඇඳක හරි මොකක් හරි මැස්සක තියාගෙන උස්සගෙන ගිහිල්ලා ওই කැලේකට ගිහිල්ලා අතහැරලා දාලා එනවා. ඊට පස්සේ කුණු වෙවි කුණු වෙවි යනවා සත්තු කනවා හිවල්ලු බල්ලු ගිජුලීනිය මුං කාලා ඇදලා දාලා එහෙම කුණු වෙලා කුණු වෙලා පස් වෙලා යනවා සජීවීව මුත ශරීරයකට අත් විනිරනම දකින්න පුළුවන් දැන් ඉන්දියාවේ අද වුණත් දැන් මැරුණට පස්සේ ওই පුච්චනවා ඒව දකින්න පුළුවන් ඉන්දියාවේ ඔබ ඉන්දියාවේ සමහර විට ඔය ගිහින් හිටපු කෙනෙක් ඉන්නවා නම් මිනි පුච්චනවා දැකපු අය ඉන්නවා නම් ඉන්දියාවේ ඉන්දියාව යන්න ඕනේ ඔය ගංගානම් ගංගා අයිනට පොඩ්ඩක් බලන්න. ගොඩක් ගංගා අයින ඒ වගේ තමයි මිනියක් පුච්චන්න දරයාරයක්වත් යන්නේ නැහැ. පොඩි දර කෑලි ටිකක් ගේනවා අර මැස්සක තියාගෙන එනවා පෙට්ටිමකුත් නැහැ. පේන්නම තියෙද්දි උදින් දර කෑලි ටික තියෙනවා තියලා යටින් ගින්දර දානවා. එතකොට බලාගෙන ඉන්නේද්දිම අර උරුණු තෙල් ගලන හැටි පුපුරලා ඉදිමිලා යන හැටි ඒ උඩින් තව දර කෑලි තියෙන වටේට ඉඳගෙන. ඉතින් ඒ විදිහට සජීව දකින්න පුළුවන්. දැන් අපි ගත්තොත් ලංකාව තුල ගත්තොත් අපි සම්පූර්ණයෙන්ම ඒ සුබ සංඥාව තුලම තමයි මృత ශරීරයක් දකින්නේ. අපි කවදාවත් අසුබයක් හැටියට පිළිකුලක් හැටියට දකින්නේ නැහැ. සුබ සංඥාව විතරයි තියෙන්නේ. දැන් බලන්න මැරුණට පස්සේ ඉන්නකොට වඩා පිරිසිදුව නැත්නම් මලකුණ ඉන්නකොට සමහරු ලාන්නෙත් නැහැ. බොහොම අමාරුවෙන් ඇඳුමක් හොදන්නෙත් නැහැ. මැරුණට පස්සේ සෙන් ගහනවා. ඊට පස්සේ බල්බ් එහෙමත් එල්ලනවා. ඉන්නකොටත් බල්බ් පැල දාගෙන දැවිද්දේ. තොරන් යනවා වගේ නෑ. මැරුණට පස්සේ මොකද කරන්නේ? පෙට්ටිය වටේටත් බල්බ් පැල ගොඩාක් දානවා. බැබලි බැබලි ඉන්න. ඊට පස්සේ ඔළුව පීරලා පවුඩර් ගහලා ගානට සුදු කරලා ලස්සනට ඇඳුම් අන්දලා සමහර වෙලාවෙන් ඒ සුවඳ ගහන දේවල් දානවා. ඇයි මේ? දැන් බලන්න එතකොට කාටවත් ඇත්ත ස්වභාවය පේනවද? පේන්නේ නැහැ. පුළුවන් තරම් ඒ තුලත් සුබ සංඥාවමයි මිනිස්සුන්ට පෙන්වන්න මහන්සි ගන්න. අන්න ඒ නිසා වර්තමානයේ තුල අපට මේ නවසීවතිකයක් ප්‍රායෝගිකව දකින්න අමාරුයි. නමුත් කෙනෙකුට පුළුවන් හිතින් මවා ගන්න. අපේ හිත තුල මුත ශරීරයකට අත්ති නිරනම අපිට හිතින් මවන්න පුළුවන්. හිතේ සිහි කරගෙන අපිට ඒ විදිහට පිළිකුල් භාවනාව වඩන්න පුළුවන්. ඉතින් පින්වතුනි අපි බලමු කොහොමද නව සීවතිකේ අපිට ප්‍රායෝගිකව දියුණු කරගන්නේ කියලා. මෙතන භාවනා ක්‍රම 9ක් තියෙනවා. දැන් අපිට හිතින් මවාගෙන කරනවා නම් 9ම එක දිගට සිහි කරන්න පුළුවන්. ප්‍රායෝගිකව භාවනා වඩන කෙනෙකුට සමහර විට අපි හිතමු කෙනෙක් අද යනවා සොහුනකට මේ මිනියක් ළඟ භාවනා කරන්න. ගියාට පස්සේ යාට අද දකින්න ලැබෙන්නේ පළවෙනි අවස්ථාවේ මృత ශරීරයක් නෙවෙයි. සමායට පස්වෙනි සීවතිකේට අයිති එකක්. හොද්දටම කුණු වෙලා ගිහිලා ඇට සැකිල්ල විතරයි තියෙන්නේ. නහර වැල් ටිකක් විතරයි තියෙන්නේ. එතකොට එයාට ප්‍රායෝගිකව වඩන්න බෑ. අර දවස් දෙක තුනක් ගිය එකක් නෙවෙයි යාට තියෙන්නේ. ළමයිට මාස පහක් විතර ගිය එකක්. එතකොට යා අර ඒ තියෙන අවස්ථාවේ මృత ශරීරයේ ස්වභාවය තමයි තමන්ගේ ජීවිතයට ගලපලා වඩන්නේ. එතකොට පස්වෙනි වගේ අවස්ථාවක්. ඉතින් ඒ වගේ දැන් අපිට ඉගෙන ගන්නකොට අපිට තේරෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා කොහොමද නවසීවතික භාවනා වඩන කෙනා ඉස්සරලාම තමන් හැබැයි බය නැති වෙන්නට ඕනේ. බයක් නැති සැලෙන්නේ නැති හිතේ මේ ලොකු ආත්ම විශ්වාසයක් තියෙන ඉදිතර කෙනෙක් වෙන්න ඕන. නැත්නම් අපි ගමු සමහර මේ මලගෙවල් වල යන්න බයයිනේ. අර ලස්සනට තියෙන එක බලන්න බයයිනේ. අර බලු බැල් දාලා එච්චර ලස්සනට තියෙන එක දිහා බලන්න බයයි. ඒක බලලා ගෙදර ඇවිල්ලත් නිකන් යනකොට බොඩිගාඩ්ලා වගේ ආරක්ෂකයොත් එක්ක ගේ ඇතුලේ යන්නෙත්. වැසිකිළියකට ගියත් වටේට කට්ටිය හිටවල තමයි ඇතුලට යන්නේ. එච්චරකට බයයි. ඉතින් කොහෙද මලකුණ දිහා බලාගෙන පිළිකුල් භාවනාවක් නවසීවතිකයක් වඩන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන පිළිකුල් භාවනාව වඩන කෙනා කොමුසොහනකට යනවා. ගියාට පස්සේ යාට දකින්න ලැබෙනවා මැරිච්ච මලකුණක් ගෙනල්ලා දාලා ගිහින් තියෙනවා සෝනේ. ඒ මලකුණ ඒකාහම තංවා මැරිලා දවසක් ගත වෙච්ච එකක්. ද්විහම තංවා. මැරිලා දවස් දෙකක් ගත වෙච්ච එක. තීහම තංවා. එක්ක මැරිලා දවස් 3ක් ගත වෙලා. උද්දු මාතකම්. ඒ මුත ශරීරේ ඉදිමිලා තියෙන්නේ. ඉදිමිලා ගිහිල්ලා. විනීලකම් නිල් පාට වෙලා. දැන් ඇතුලේ තියෙන මේ ලේ මේවා කුණු වුණාට පස්සේ මේ ලේ මස් කුණු වෙලා යනකොට ශරීරේ ඉදිමිලා නිල් පාට වෙනවා. නිල් පාට වෙලා ගිහිල්ලා. විපුබ්බක ජාතං මේ ශරීරයේ තැන් තැන් වලින් සැරව ගලනවා. ඒක තමයි පළවෙනි මලකුණේ ස්වභාවය. මැරිලා දවස්සක් දෙකක් එහෙම නැත්නම් දවස් තුනක් ගත වෙච්ච මුත ශරීරයක් කුණු වෙලා මොකද දැන් ඒ කාලේ එම්බාම් කරන්නේ නැහැනේ. මැරුණාට පස්සේ නිකම්ම ගිහින් දානවා. දැම්මට පස්සේ දවස්සක් දෙකක් තුනක් යනකොට ඉදිමිලා නිල් පාට වෙලා මේ ඇස් වලින් නාසයෙන් කටෙන් ඊළඟට මේ යම් යම් තැන්වලින් මේ පුපුරලා සැරව ගලන්න පටන් ගන්නවා. දැන් මෙයාට මේ මුත ශරීරය දැක්කට පස්සේ මෙයා ඒ මුත ශරීරය දිහා බලාගෙන භාවනාවට වාඩි වෙලා සිහි කරනවා. මමත් මේ ශරීරය සාර වශයෙන් අරගෙන සැප වශයෙන් අරගෙන ආත්ම වශයෙන් අරගෙන මුලා වෙලා ඉන්නේ. යම් දවසක මමත් මරණයටපත් වෙනවා. මමත් මරණයටපත් වුණාට පස්සේ මගේ ශරීරයටත් අත් වෙන්නේ ඔය ඉරණමමයි මගේ ශරීරයත් මරණයටපත් වෙලා දවස් දෙක තුනක් යනකොට මේ කයත් ඉදිමෙන්න පටන් ගන්නවා ওই වගේම නිල් පාට වෙන්න පටන් ගන්නවා. මේ වගේම මස්ලේ කුණු වෙලා ඉදිමිලා මගෙත් මේ ඇස් පුපුරලා සැරව ගලයි. නාසයේ මේව පුපුරලා ওই විදිහටම කුණු වෙලා සැරව ගලාගෙන යනවා. මේ විදිහට අර මලකුණේ තියෙන ස්වභාවය තමන්ගේ ජීවිතයත් එක්ක ගලපා බලමින් භාවනාවක් යෙදෙනවා. ඒකට කියනවා අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ ශරීරයත් එක්ක අර මුත ශරීරය ගලපා බලමින් භාවනාවේ යෙදෙනවා. ඒ විදිහට නවසීවතිකේ යෙදුනට පස්සේ හොඳට තමන්ට මේ සීවතිකේ හොඳට වැඩෙනකොට යා මොකද කරන්නේ? එයා බාහිර අයට හිත යොමු කරනවා. බහිද්ධාවා කායේ කායානුපස්සේ විහෙරති. මේ ලෝකේ තව යම් තාක් මිනිස්සුයෝ ඉන්නවනම් කො මගේ දෙමව්පිය හෝ ඒවා ඥාතීන් කො බිරිඳ දරුවෝ කවුරු හරි මේ ලෝකේ යම් තාක් මේ ශරීර දරාගත් කෙනෙක් ඉන්නවනම් ඒ අයගේ ශරීරත් මැරුණට පස්සේ මේ වගේම දවස් දෙක තුනක් යනකොට ඉදිමිලා පොපුරලා නිල් වෙලා සැරව ගලලා කුණු වෙලා යනවා ඊළඟට යා මොකද කරන්නේ? බාහිර අයගේ ශරීරත් එක්ක අර මලකුණ ගලපලා බලමින් භාවනාවේ දෙනවා. තමන්ගේ ශරීරයටත් වෙන්නේ අර මලකුණටත් වෙන ඉරණම යම්සේද බාහිර අයගේ ශරීරයටත් ඒ ඉරණම්මයි කියලා බාහිර අයට යොමු කරලා නුවණින් විමසනවා. ඊළඟට යා මොකද කරන්නේ? ආධ්‍යාත්මික බාහිර වශයෙන් දෙකම එකතු කරලා වඩනවා. අජ්ජත් බහිද්දාවා කායේ කායાનුපස්සී විහෙරති. ආධ්‍යාත්මික බාහිර දෙවිධයටම දෙගොල්ලන්ගෙම යම්තාක් පිරිසක් ඉන්නවා නම් මමත් අන්න අයත් ඔක්කොගේම ශරීර මේ වගේම කුණු වෙලා ඉදිමිලා නිල් වෙලා යනවා. මේක තමයි ජීවිතයට අත්විඳින ඉරණම කියලා මේ ශරීරයේ කෙරෙහි හොඳට නුවණින් විමසමින්ස යෝනිසෝ මනසිකාරය දෙනවා. අන්නේ තුල හොඳට සමතේ දියුණු කරන්න පුළුවන්. දැන් ඒක කොටසයි තියෙන්නේ සමතේට. විදර්ශනාවම පස්සේ කියලා දෙන්නම්. එතකොට මේ විදිහට පළවෙනි සීවතිකයේ තුල හොඳට සමතේ වැඩෙනවා. හිත එකඟ කරගන්න පුළුවන්. අන්න පළවෙනි එක. දැන් මතකද? මතකයි. ඊළඟට මෙයා මොකද කරන්නේ? දැන් මේ විදිහට භාවනා වඩලා ආවා. ඇවිල්ලා ආයේ දවසක යනවා සොහොනට භාවනා කරන්න. දෙවනි දවසේ සොහොනට යනකොට යාට දකින්න ලැබෙන්නේ අර දවසක් දෙකක් තුනක් ගත වෙච්ච එකක් නෙවෙයි. එතකොටත් මලකුණක් ගෙනත් දාලා තියෙනවා. ඒ මලකුණේ ස්වභාවය කාකේ හිවා කජ්ජමාන. මොකද වෙන්නේ? ඒ මලකුණ කාක්කු ඇවිල්ලා හොටෙන් ඇනෑන ඇදගලා කනවා බොකු ටික ඇදලා ගන්නවා නහර වැල් ටික ඇදලා ගන්නවා ඇස් වලට ඇනලා උළුප්පල ගන්නවා කාක්කු ඇවිල්ලා කනවා කුලලේහිවා කජ්ජමාන උක්කුස්සෝ ඇවිල්ලා අර මස් කනවා කුණු වෙච්ච මස් කනවා සිංහාලයේ හිවා කච්චමාන හිවල්ලු ඇවිල්ලා මලකුණ කනෝ රස කර කර මලකුණ කනෝ විවිධේහි වා පානක જાතේහි කච්චමානම් විවිධ වූ ප්‍රාණීන් එක්ක මේ ශරීරයෙන් මතුවෙන පණුව එක්ක පිටින් එන සත්තු මස් වලට ආස කරන සත්තු එක්ක කබරය මුණුන් හරි මේ මස් වලට ආස කරන සත්තු ඇවිල්ලා අර මුත ශරීරේ කා දමනෝ මෙයාට දකින්න ලැබෙනවා ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? එයා මේ මුතු ශරීරය දිහා බලාගෙන කල්පනා කරනවා. අනේ මම මේ ලස්සන කර කර මේ මේ තරම් වියදම් කර කර මේ මූණට පේෂල් කරනවා ආම් බලන්න අර කපුටු ඇවිල්ලා මේකට අනින හැටි. අර කබරු ඇවිල්ලා හන හැටි. කල්පනා කරන්න ඕනේ. බලනවා අන්න මුතු ශරීරයට අත්ති නිරනම. මම මෙච්චර ලස්සනට තියාගන්න මහන්සි ගන්නවා. අන්න බලන්න අත්ති නිරනම. මමත් මරණයටපත් වෙලා ඔය වගේ සතියක් විතර යද්දි මේක ඉදිමිලා නිල්ලලා ඔය වගේ ගියාට පස්සේ යම් දවසක මහ පොළොවට දැම්මට පස්සේ ඔය වගේම සත්තු ඇවිල්ලා මේකට ඇනලා කාලා දායි. ඊළඟට හිවල් උක්කුස්සු මේ වගේ මේ මස් කන සත්තු ඇවිල්ලා මේක කාලා දායි. එතකොට අර මලකුණට අත් වෙන ඉරණම මගේ ශරීරයටත් යම් දවසක අත් වෙනව නේද කියලා හොඳට නුවණින් විමස විමස විමස විමස භාවනා වඩනවා. අන්න අජ්ජත්තං වා කායේ කායන පස්සී විරති. දෙවනි සීවතිකේ තමන්ගේ ශරීරයත් එක්ක ගලපා බලමින් කායන පස්සනාවෙන් වාසය කරනවා. ඊළඟට මේ දෙවනි සීවතිකේ එයා මොකද කරන්නේ? බාහිර අයත් එක්ක ගලපලා බලනවා. බහිද්ධාවා කායේ කායන පස්සී විරති. මගේ දෙමව්පියෝ, සහෝදරයෝ, දරුවෝ කොයි ළඟට මේ ලෝකේ යම් තාක් පිරිසක් ඉන්නවනම් මේ සෑම දිනෙකම මරණයටපත් වුණාට පස්සේ ඒ අයගේ ශරීරවලටත් ඔය ඉර නම්මයි යත් වෙන්නේ. ඒ ශරීරත් යම් දවසක ඔය වගේ කපුටු කාලා දායි එක්ක ගිජුලිහිනියු හිවල්ලු කබරේ ඔය ඉන්න සත්තු නොයේ ප්‍රාණීක පණු මේක කාලා දාලා මේක සත්තු විසින් කාලා දානවා මේක නේද මේ ජීවිතේට අත්වෙන ඉරණම කියලා බාහිර අයගේ ශරීරත් අර මලකුණේ එක ගලපලා හොඳට නුවණින් විමසනවා. බහිද්ධාවා කායේ කායන පස්සේ විහෙරති. ඊළඟට මොකද කරන්නේ? ආධ්‍යාත්මික බාහිර කියන දෙකම එකතු කරලා අපි සියලු දෙනාගේ මම ඇතුළු සියලු දෙනාගේම ශරීර මැරුණට පස්සේ මේ වගේ නේද කියලා අජ්ජත් බහිද්ධාවා කායේ කායන පස්සේ විහෙරති. දෙවනි සීවතිකය ආධ්‍යාත්මික බාහිර දෙවිදිහටම යෝනිසෝ මනසිකාරයේ දෙමින් අර මලකුණ හා සසඳා බලමින් භාවනා වඩනවා. එතකොට ඒ තුලත් එයාට පුළුවන්කම තියෙනවා හිත එකඟ කරගෙන සමාධියක් දියුණු කරගන්න. අන්න බලන්න නවසීවතික භාවනාව දියුණු කරන හැටි. දැන් මේ විදිහට මේ භික්ෂුව මේ පුද්ගලයා භාවනා වඩලා යනවා. ගිහිල්ලා මෙයා මොකද කරන්නේ? එක්ක ආයෙනවා භාවනා වඩන්න. ඊළඟ දවසේ භාවනා වඩන්න ආවට පස්සේ දකින්න ලැබෙන්නේ අට්ඨික සංකලිකං මුත ශරීරයක් තියෙනවා ගෙනල්ලා දාපු ඒ මුත ශරීරේ දැන් සත්තු කාලා ගිහිල්ලා නමුත් තැන් තැන් වලින් ඇට කෑලි මතුවලා පේනවා. මස්ලේ තැන් තැන් වලින් කාලා ඇට සැකිල්ල තැන් තැන් මතුවලා පේනවා. මතුවලා ඇට සැකිල්ල. මංස ලෝහිතං ලේ තැවරිච්ච මස් වලින් යුක්තයි. ඒ ඇටසැකිල්ලේ තැන් තැන් මතුවලා පෙනුනට ඒ ඇටසැකිල්ලේ තැන් තැන්වල අර කුණු වෙච්ච ලේ තැවරිච්ච මස් කෑලි වැගිරිලා ගිහින් වගේ ගෑවිලා තියෙනවා තැන් තැන්වල. නහරෝ සම්බන්ධම්. ශරීරයේ මේ තියෙන නහරවලුත් තැන් තැන්වල එතිලා තියෙන හැටි, මේ පැටලිලා තියෙන හැටි, ඇවිස්සීලා තියෙන හැටි දකින්න ලැබෙනවා. මුතු ශරීරේ. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා අනේ මගේ ශරීරයටත් අත් වෙන්නේ ඔය ඉර නම නේද යම් දවසක මෙයා මොකද කරන්නේ භාවනාවට වාඩි වෙලා අර මුත ශරීරයට අත් වෙන ඉර නම මගේ ජීවිතයටත් අත් වෙනව නේද කියලා හොඳට නුවණින් විමසනවා මමත් මරණයටපත් වෙලා ටික දවසක් යද්දි ওই වගේම කො සත්තු කාලා දායි එක්කෝ මේ විදිහට කාලා දාලා මගේ ශාරීරියේ තැන් තැන් වලින් ওই වගේ මස් නැතුව ඇට සැකිල්ල විතරක් පෑදිච්ච දවසක් එයි. මගේ ශරීරෙත් ওই වගේ කුණු වෙච්ච ලේ තැවරෙච්ච නොඑක් ප්‍රාණීන් කාලා දාපු මේ නහර වැලි ලිප්පිච්ච මේවා විසිරීලා ගිය විරියුපී වෙච්ච මලකුණක தത്വයට මේ කයත්පත් වෙනව නේද කියලා හොඳට නුවණින් විමසමින් තුන්වෙනි සීවතිකේ තමන්ගේ ශරීරය හා ගලපා බලමින් භාවනාවේ දෙනවා. ඒකත් අජ්ජත්තං වා කායේ කායන පස්සී විහෙරති. තුන්වෙනි සීවතිකේ. එතකොට තුන්වෙනි භාවනාවේ. ඊළඟට යා මොකද කරන්නේ? ඒ වෙලාවේ තියෙන මලකුණේ ස්වභාවය බාහිරායේගේ ශරීරයකත් ගලපනවා. බහිද්ධාවා කායේ කායන පස්සේ විහෙරති. ඊළඟට තමා තමාගේ බාහිර මේ ලෝකේ ඉන්න මේ සෑම දෙනෙකුගේම ශරීර යම් දවසක ওই විදිහට කුණු වෙලා මේ සත්තු කාලා පණුව ගහලා මේ විදිහට ගියාට පස්සේ ඇට සැකිල්ලේ තැන් තැන් ওই වගේ පෙනෙයි. මේවා දිය වෙලා වැగిරිලා මේ වගේ තියෙයි. නහර වැලි ලිප්පිලා මේ විදිහට විරූපී වෙලා යයි. ඕක නේද මේ ජීවිතේට අත්විඳින ඉරණම කියලා හොඳට ජීවිතය ගැන අවබෝධය ඇති වෙන විදිහට නුවණින් විමස විමස විමස විමස භාවනා කරනවා. අන්න තුන්වෙනි සීවතිගේ. ඒ තුලත් මොකද කරගන්න පුළුවන්? සමතේ වඩන්න පුළුවන්. ඒ තුලත් හොඳට හිත එකඟ වෙලා සමාධිය දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. අන්න තුන්වෙනි අවස්ථාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හතරවෙනි එක. මෙයා ආයමත් යනවා භාවනා කරන්න. අපි ගම ආයෙ සතියකින් දවස් කීපයකින් ආයෙ යනවා භාවනා කරන්න. ඒ භාවනා කරන්න ගියාට පස්සේ එදා තියෙන්නේ අර වගේ මලකුණක් නෙවෙයි. එදා තියෙන මලකුණ ඊටත් වඩා ජරාවටපත් වෙලා. අට්ටික සංකලිකං තැන් තැන් වලින් හොඳට ඇට සැකිල්ල මතුවලා තියෙනවා. හොඳටම ඇට සැකිල්ල මතුවලා තැන් තැන් වලින්. නිම්මන්සං මස් නැහැ. නමුත් මස් කුණු වෙලා ලේ කුණු වෙලා අර නිකන් ගලාගෙන ගිය වැගිරිච්ච ස්වභාවය දකින්න ලැබෙනවා. නිකන් කළු පාට වෙලා කුණු වෙලා ගලාගෙන ගිය ස්වභාවය අර ඇටසැකිල්ලෙන් පොළොවේ දිය වෙලා වැගිරිලා ගිය මූලික ස්වභාවය දකින්න ලැබෙනවා. වැගිරිච්ච තෙත් ගතිය. මේ කුණු ටික දකින්න ලැබෙනවා. මම නිකන් හොද්දක් විසි කරා වගේ දකින්න ලැබෙනවා. ලෝහිත මක්ඛිතං කුණු වෙච්ච ලේ වලින් නැවිලා තියෙන. කුණු වෙලා ගිහී තාම දුක දහමන ලේ වලින් මුළු වැටසැකිල්ලම නැවිලා තියෙන්නේ. නහරෝ සම්බන්ධා. නමුත් අර නහර වැල් වල හොඳට එතිච්ච මේ ඇටසැකිල්ල එතිච්ච නහර වැල් ටික හොඳට පේන්න තියෙනවා. මේ ඇටසැකිල්ල පුරා එතිලා තියෙන නහර වැල් විතරක් හොඳට පේන්න තියෙනවා. ගහක් වෙලාගෙන ගිය වෙලක් වැලක් යනවා වගේ ඇටසැකිල්ල දිගේ විලිච්ච නහර වැල්. දැන් ඔබට මෙහෙම කියනකොට නිකන් හිතින් මැවිලා පේන්නේ නැද්ද? පේන්න ඕනේ. හොඳට හිතේ මැවෙන්න ඕන කියනකොට. මේ වගේ මුත ශරීරයක ස්වභාවය. මේ භික්ෂුව මොකද කරන්නේ එතන ගිහිල්ලා කො ගිහියෙක් හරි පැවිද්දෙක් හරි නවසීවතිකේ වඩන කෙනා වාඩි වෙනවා. ඒ අසලින් වාඩි වෙලා අර මුත ශරීරයේ දිහා එක්ක හොඳට බලාගෙන ඉඳලා ඒ භාවනා නිමිත්ත හිතට අරගෙන එක්ක ටිකක් ඈතට ඇවිල්ලා වාඩි වෙනවා. ඒකේ ළඟ ඉන්න අමාරු නම් ඒක හොඳට බලාගෙන ඉඳලා භාවනා නිමිත්තක් හැටියට හිතට ගන්නවා. අරගෙන ටිකක් ඈතින් ඇවිල්ලා වාඩි වෙලා භාවනාවට ඉඳගෙන හොඳට නුවණින් විමසනවා. මගේ මේ ශරීරයටත් යම් දවසක ඔය ඉරණම අත් වෙනව නේද? මේ ශරීරයට මං කොච්චර මුලා වෙලාද ඉන්නේ? මේ ශරීරයට මං කොයි තරම් අවිද්‍යා සහගත තෘෂ්ණාවෙන් බැඳී ගිහින්ද ඉන්නේ? මේක මගේ මම මට ඕන විදියට පවත්වන්න පුළුවන් මේ විදියට රැවටිලා නේද මං ඉන්නේ. නමුත් මෙන්න අත්විනීර නම යම් දවසක මගේ ශරීරයත් මරණයටපත් වෙලා මහ පොළොවට විසිකරාට පස්සේ සමායට සති කීපයක් යනකොට මේවා කුණු වෙලා ඔක්කොම දිය වෙලා නිකන් හොද්දක් විසිකරා වගේ මස් කුණු වෙලා ওই වගේම යයි. ඇටසැකිල්ල විතරක් හොඳට පේන්න තියෙන ආහාර වැල්ලේ තියලා තියෙන. මස් හොයන්නවත් නැති වෙයි. කුණු වෙච්ච දියර ටිකක් විතරක් ඉතුරු වෙයි. මේක නේද මගේ ජීවිතේටත් යම් දවසක අත්වේ නිරනම්. අන්න හොඳට අර ඒදා දවසේ තිබ්බ මලකුණේ ස්වභාවය තමන්ගේ ජීවිතය හා ගලපා බලමින් භාවනාව වේදෙනවා. අජ්ජත්තං ආ කාය කායන පස්සේ විහෙරති. ඒක තමයි හතරවෙනි සීවතිකේ හතරවෙනි භාවනාව. ඊළඟට යා ඒ විදිහටම බාහිර අය කෙරෙහිත් හොඳට අර මලකුණේ ස්වභාවය අන් අයගේ ශරීරවලටත් ඒ විදිහටම උරුම වෙනව නේද කියලා හොඳට අනිත් අයගේ ශරීර කෙරෙහි ගලපනවා. බහිද්ධාවා කායේ කායන පස්සී විරත. තමා අන් අය කියන දෙගොල්ලන්ටම ඔය ඊරනම නේද අත් වෙන්නේ කියලා දෙගොල්ලෝ එක්කම එකට ගලපා බලමින් භාවනා විදිනවා. අජ්ජත් බහිද්ධාවා කායේ කායන පස්සී විරති. ඔන්න හතරවෙනි අවස්ථාව. ඊළඟට මෙයා දැන් බලන්න එතකොට දැන් අවස්ථා හතර හතරක්. දැන් අපි ගමු දැන් මෙතන භාවනා ක්‍රම හතරක් තියෙන්නේ. එක දිගට දැන් අපි ගමු මුත මේ සොහනකට ගියාට පස්සේ හරියට මේ නමයටම අදාළ මලකුණු නමයක් පොලිමට තියලා නැහැ. අපි ගමු මොකද දවස ගානේ එහෙම පොලිමට මැරෙනව නෙමෙයිනේ. එක්ක දවසක යා භාවනා කරන්න යනකොට ඉස්සරලාම දවසේ තියෙන්නේ පස්වෙනි જાති එකක්. දකින්න ලැබෙන්නේ. එතකොට පළවෙනි එකද වඩන්නේ? නෑ. දෙවෙනි එකද? නෑ. තුන්වෙනි එකත් නෙමෙයි, හතරවෙනි එකත් නෙමෙයි, පස්වෙනි එක. මොකද එදා දවසේ සොහොනට ගියාට පස්සේ එයාට ප්‍රායෝගිකව දකින්න පුළුවන් මලකුණක් වේද? ඒ මලකුණේ යම් ස්වභාවයක් වේද? ඒ ස්වභාවය තමයි තමන්ගේ ජීවිතයට ගලපලා ගන්න. ඒක තමයි මලකුණක් කුණු වෙලාම පස් වෙලා යනකම් අවස්ථා 9කට බෙදෙනවා. නමයකට බෙදලා ඒ නමෙන් ඕනෑම අවස්ථාවක මලකුණක් දැක්කොත් එතකොට ඒ ස්වභාවය තමන්ගේ ශරීරයට ගලපලා බලන්න නමයක් පෙන්වලා දෙන්න. එතකොට භාවනා ක්‍රම නමයක්. මලකුණක තියෙන අවස්ථා යම්සේද ඒ නමෙන් ඕනෑම භාවනාවක් ඔස්සේ හිත එකඟ කරන්න පුළුවන්. ඉතින් එයා මොකද කරන්නේ? ඔන්න පස්වෙනි කෙනා. ඒක පස්වෙනි මේ සීවතිකේ. කෙනෙක් මොකද කරන්නේ? ආයෙ යනවා ඔන්න මේ සොහොනකට භාවනා කරන්න හිතාගෙන. සොහොනට ගියාට පස්සේ එයාට දකින්න ලැබෙන්නේ අට්ටි සංකලිකම් ඇට සැකිල්ල විතරයි තියෙන්නේ. අර නිකම් බැගිරිලා ගිය නිකම් හොදි වගේ තියෙන කුණු වෙච්ච ලේත් නෑ. මසුත් නෑ. අට්ටි සංකලිකම් මොනවද තියෙන්නේ? ඇට සැකිල්ල විතරයි තියෙන්නේ. අපගත්ත මංසලෝහිතම් මස්ලේ ඔක්කොම කුණු වෙවි කුණු වෙවි පොළොවට පස් වෙලා ගිහින් අවසానයි. කුණු වෙලා කුණු වෙලා ගිහිල්ලා කෑලි ටිකක් විතරක් නිකන් අර නහරවැල් කුණු වෙලා ගිහිල්ලා නිකන් අර දියසීරාවගේ ඉරි වගේ අන්න ඒ වගේ නහරවැල් වල ලකුණු කීපයක් තැන් තැන් වලින් පොඩි පොඩි නහරවැල් කීපයක් විතරක් දකින්න ලැබෙනවා. අන්න එතකොට එයාට දකින්න ලැබෙන මලකුණ. ඇට සැකිල්ල විතරයි මස්ලේ ඔක්කොම කුණු වෙලා දිය වෙලා ගිහිල්ලා ඊළඟට නහර වැල් වලත් ඊටාම කීපයක් විතරක් ඉතුරු වෙච්ච දකින්න ලැබෙනවා. එතකොට එයා කල්පනා කරනවා මගේ ශරීරයත් ওই தත්ත්වයටපත් වෙනව නේද? මේක නේද ජීවිතය කියන්නේ. මේ ශරීරයත් යම් දවසක මරණයටපත් වුණාට පස්සේ ওই ඉරණමට අත් වෙනව නේද? මැරිලා ගෙනල්ලා විසි කරාට පස්සේ මාස දෙක තුනක් යද්දී ඔක්කොම මගේ ශරීරයේ මේ තියෙන මස් ඔක්කොම කුණු වෙලා පස් වෙලා යයි. මේ ලේ ඔක්කොම කුණු වෙලා පස් වෙලා යයි. ඇට සැකිල්ල විතරක් ඉතුරු වෙයි මේ වගේ. මගේ ශරීරෙත් ওই වගේ නහරවැල් විතරක් දකින්න ලැබෙන දවසක් කෑලි ටිකක් විතරක්. මේක නේද ජීවිතය කියන්නේ කියලා හොඳට අර මලකුණට අත්විච්ච ඉරණම තමන්ගේ ශරීරයත් එක්ක ගලපනවා. අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. ඊළඟට යා බාහිර අයගේ ශරීරවලටත් දැන් මේ දකින මලකුණට අත්වෙන ඉරණම සිද්ධ වෙනව නේද කියලා බාහිර අයත් එක්කත් ගලපනවා. බහිද්ධාවා කායේ කායන පස්සේ වියදති. ආධ්‍යාත්මික බාහිර කියන දෙපිරිසටම ওই ඉරණම අත්වෙනව නේද කියලා අජ්ජත් බහිද්ධාවා කායේ කායන පස්සේ වියදති. දෙගොල්ලෝ එක්කම සම කරලා අර මලකුණත් එක්ක අත්වෙච්ච ඉරණම යම් දවසක අත්වෙනව නේද කියන නුවණින් විමසනවා. එතකොට ඒක ඇත්තක්ද බොරුවක්ද? යම් දවසකත් වෙනව නේද කියලා නුවණින් විමසන එක ඇත්තක්. කවදා හරි දවසක يعني අපි මරණයටපත් වෙලා ඒ දින ගණන යද්දි මේ ශරීරයේ ඒ ඉරණමපත් වෙනවා. කුණු වෙලා දිය වෙලා ගිහිල්ලා ওই தത്വෙට අපි හැම කෙනෙක්ගේම ශරීරපත් වෙනවා. එතකොට ඒක නුවණින් විමසනවා මගේ ජීවිතේට මේකත් වෙනව නේද කියලා. අන්න ඒකට කියනවා පස්වෙනි නව සීවතික භාවනාව. ඔන්න භාවනා ක්‍රම පහක් ඉගෙන ගත්තා. 6වෙනි එක බලමු. 6 වෙනි එකේ දැන් ඔන්න භාවනා කරන්න මෙයා යනවා මේ සොහොනට. සොහොනට ගියාට පස්සේ අර ප්‍රේෂ්මිනි නෑ. අලුතෙන් ගෙනත් දාපු ඒවත් නෑ. කුණු වේගෙන යන්නේවත් නෑ. ඊළඟට නිකන් නහර ඇල්කියාර හොදි වගේ ගලාගෙන ඒවත් නෑ. තියෙන්නේ ඇට කෑලි ගොඩක් විතරක් තියෙනවා. අට්ටිකානි අපගත සම්බන්ධානි. මුත ශරීරයක් තියෙනවා මේක මලමිනියකද කියලාවත් හොයන්න නැහැ. ඇටසැකිල්ලේ සම්බන්ධතාවලි ගැලවිලා ගිහිල්ලා. දිසා විදිසාසු වික්කිත්තානි. පුරුක් පුරුක්කොලට ගැලවිලා දිසා අනුදිසා වලට විසිරිලා. අඤ්ඤේන හත්අට්ඨිකං මේ අත්තල ඇට එක පැත්තකට ගැලවිලා අවිසි වෙලා. දැන් අපි ගමු කෙනෙක් මැරිලා ඔය පස්සේ මේ කුණු වෙලා කුණු වෙලා ගිහිල්ලා ඇටසැකිල්ල විතරක් මහ පොළවේ තියෙද්දි මේ ඇටසැකිල්ල සම්බන්ධ වෙන්නේ මේ පුරුක් වලින්. මේ පුරුක්කල තියෙන මේ ජොයින් මේවා ගැලවෙනවා. මේවා තියෙන මේ තියෙන කාටිලේජ් මම හරියට විද්‍යාව දන්නේ මේවා අර මේ ඇතිල්ලෙන්නේ ඒ සම්බන්ධ වෙන කොටස් තියෙන ඒවත් වේලිලා යනවා. ඊට පස්සේ ඒවැය තියෙන සම්බන්ධ වෙන අර මේ කෑලි ගැලවෙනවා. ඊට පස්සේ සමහරට සත්තු දුවගෙන යනවා ඒව උඩින්. සත්තුන්ගේ පහ පහරවල් වැදිලා එක්ක බෙල්ලේ හිස් කබල විසි වෙලා යනවා. එක්ක එහෙට මෙහෙට දුවගෙන යනකොට කෑලි කෑලි ගැලවිලා යනවා. එක්ක වැස්ස වහිනවා. වීගෙන් වැස්සට පස්සේ අර ගලාගෙන යන වතුර පාරවල් එක්ක කොඳු වැට පෙළිය වෙන පැත්තකට ගලාගෙන යනවා. දී මේ කෑලි කෑලි පුරුක් පුරුක් ගැලවිලා අර දිය පාරවල් එක්ක යනවා. ඊට පස්සේ සමාවිට ওই වගේ සත්තුන්ගේ පාරවල හුලං හයිය වේගෙන් හුලං හමද්දි හුලඟට විසි වෙලා යන්න පුළුවන්. මේ විදිහට අරයම් අර කෙනා භාවනා කරන්න ගියාට පස්සේ සොහොනට දකින්න ලැබෙන්නේ අඤ්ඤේන හත් අට්ටික මේ අත්වල ඇට තියෙන එක පැත්තකට විසිරිලා ගිහිල්ලා වෙන දිහාක අඤ්ඤේන පාදට්ටිකං පායට තවත් පැත්තක අඤ්ඤේන චග්ගහට්ටිකං කෙණ්ඩයට තව පැත්තක. අඤ්ඤේන ඌරට්ඨිකං කලවයට තව දිහාක. අඤ්ඤේන පිට්ඨට්ඨිකං පිට කටු ඇට මේ පිටේ තියෙන මේ ඒ ඇට තව පැත්තක. අඤ්ඤේන කටට්ටිකං කකුල් ඇට තව පැත්තක. අඤ්ඤේන ගිහිවට්ටිකං බෙල්ලේ ඇට තව පැත්තක. අඤ්ඤේන දන්තට්ටිකං දත්වල ඇට මේ හක්ක මේවා තව පැත්තක. අඤ්ඤේන සීස කටාහං හිස් කබල තව පැත්තක. කියන්නේ ඇට සැකිල්ල කෑලි කෑලි දිසා අනු දිසාසු. දිසා දිසාවට විසිරිලා. බෙල්ල හිස් කබල වෙන දිහාකට විසිරිලා ගිහිල්ලා. බෙල්ලේ තියෙන පුරුක් පුරුක් වලින් තියෙන ඇට තව පැත්ත. කොඳු ඇට පෙළිය තව තව දිහාට ගැලවිලා ගිහින්. අත්වල ඇට පුරුක් වලින් ගැලවිලා තව දිහා. කකුල් ඇට, පිටේ තියෙන ඇට, කලව ඇට මේවා වෙන් වෙන් වශයෙන් විසිරිලා ගිහිල්ලා. මේක මලකුණක්ද හොයාගන්න බෑ. තැන් තැන් වල ඇට කෑලි ටිකක් විතරක්, දර කෑලි ටිකක් විසි කරලා වගේ දකින්න තියෙනවා. මෙයා මොකද කරන්නේ? ගිහිල්ලා කල්පනා කරනවා ඔන්න මුත ශරීරයකට අත් වෙන ඉරණම. ඔන්න මනුස්ස ජීවිතයකට අත් වෙන ඉරණම. මෙයා භාවනාවට වාඩි වෙනවා. වාඩි වෙලා කල්පනා කරනවා මමත් මරණයටපත් වෙලා ටික කාලයක් යද්දී මාස කිහිපයක් යනකොට මේවා ඔක්කොම කුණු වෙවි කුණු වෙවි ගිහිල්ලා දිය වෙලා වැගිරිලා පස් වෙලා යයි. නහරවැල් මස් ලේ ඔක්කොම කුණු වෙලා යයි. වකුගඩු හදවත ආක්මා බඩවැල ඕවා එකක්වත් නැහැ ඔක්කොම කුණු වෙලා පස් වෙලා ගිහිල්ලා ඇටසැකිල්ල විතරක් හොඳට ඉතුරු වෙච්ච කාලයක් ඒ ඒ ඇටසැකිල්ලෙත් පුරුක් පුරුක් ගැලවිලා දැන් මේ මුත ශරීරයක් තියෙනවා වගේ මං ඉදිරිපිට මගේ ශරීරයේ මේ තියෙන ඇටසැකිල්ලත් ওই වගේම බෙල්ලයට තව පැත්තක හිස් කබල තව පැත්තක අත් ඇට තව දිහාක කලවයට තව දිහාක කොඳු වැට පෙළිය තව දිහාක මේ විදියට මේවා දිසා අනුදිසා වලට විසිරීලා යයි. මේක නේද මගේ ජීවිතේටත් අත්ති නිරනම කියලා හොඳට නුවණින් විමස විමස විමස විමස භාවනාවේ දෙනවා. අන්න අජ්ජත්තං වා කායේ කායන පස්සේ විහෙරති. එතකොට ඒ හයවෙනි සීවතිකයේ තම මේ පස්වෙනි සීවතිකයේ තමාගේ ශරීරය හා ගලපා බලමින් භාවනාවේ දෙනවා. හයවෙනි සීවතිකේ තමාගේ ශරීරය හා ගල්පා බලමින් භාවනාවේ දෙනවා. ඊළඟට බලනවා මේ ලෝකේ තව යම්තාක් පිරිසක් ජීවත් වෙනවද මනුස්ස ජීවිත ලබලා මේ ශරීර දරාගෙන ඒ අයගේ ශරීරවලත් ඇට සැකිල්ල ওই විදිහටම යම් දවසක දිසානු දිසාවලට විසිරීලා යයි. බහිද්ධාවා කායේ කායන පස්සේ විරති. ඊළඟට දෙගොල්ලන්ගේම ශරීර මේ ඉරණව නේද කියලා අජ්ජත් බහිද්දාවා කායේ කායන පස්සේ මේ විදිහට කායන පස්සනාවෙන් හයවෙනි සීවතිකේ භාවනාව වඩාගෙන යද්දී හිත එකඟ කරගන්න සමාධියක් උපද්ද ගන්න. ඒ සමාධිය දියුණු කරගන්න ඔන්න සමත කොටස වැඩෙන්න පටන් ගන්නවා. ඔන්න 6යි. ඊළඟට මොකද දැන් වෙන මේ තව කෙනෙක් යනවා එක්කෝ එයාම යනවා තව ටික කාලෙකින් ආයි සොහොනට භාවනා කරන්න. ඒ යනකොට දකින්න ලැබෙනවා අට්ඨිකානි සේතානි සුදු පැහැ ගැහිච්ච මස්ලේ කියලා නාමයක්වත් නැති හොඳට සුදු පැහැ ගැහිච්ච ඇට කෑලි ටිකක් තැන් තැන් වල තියෙනවා සංඛ වන්නෝප නිභානේ ඒවා හරියට අර හක් ගෙඩියක තියෙන සුදු පාට වගේ නිකන් හොඳට සුදු වෙලා නිකන් කුඩු කුඩු වගේ කැඩිලා යන්න පටන් ගන්න ස්වභාවයෙන් යුක්තයි හක් ගෙඩියක පාට ඇවිල්ලා. සුදු පාට වෙලා. මේවා මස්ලේ ගෑවිලා තිබ්බද කියලාවත් හොයන්න බැරි මට්ටමට වේලිලා ගිහිල්ලා. ඇට කෑලි විතරක් තියෙනවා. ඇට කෑලි කීපයක් විතරක් තියෙනවා. ඊළඟට මෙයා බලනවා ඇත්තටම මේ මිනිස්සෙක්ද? කෝ මිනිස්සයා? මනුස්ස ජීවිත ලැබපු අයගේ දැන් තියෙන්නේ මෙච්චරයි. ඇට කෑලි කීපයක් විතරක් තියෙනවා වේලිච්ච හග්ගෙඩියක පාට වෙච්ච ඇට කෑලි කීපයක්. මගේ ශරීරයටත් ඔය ඉරණම යම් දවසක අත්වෙනව නේද කියලා හොඳට අර ඇට කෑලි කීපේ දිහා බලාගෙන හොඳට කායනුපස්සනාවෙන් නව සීවතිකේ දෙනවා. එතකොට මේ සීවතිකේ කීවෙනි එකද? හත්වෙනි සීවතිකේ. ඊළඟට බාහිර අයගේ ශරීරවලටත් මේ විදිහටම අත්වෙනව නේද? බහිද්ධාවා කායේ කායන පස්සේ. දෙගොල්ලන්ගේම ශරීරවලට මේ තියෙන ඇට සැකිලි ওই වගේ තත්යකටපත් වෙනව නේද? හොඳට වඩනවා. අජ්ජත් බහිද්ධාවන් ආයේ කායන පස්සේ විහෙරති. ඊළඟට 8 දැන් කීයක් කතා කරාද? 7ක් කතා කරා. ඊළඟට ඔන්න මෙයා යනවා ආයෙමත් භාවනා කරන්න කියලා යනවා අමු සෝහනකට. සෝහනකට යනකොට දැන් මේ කිනාට දකින්න ලැබෙන්නේ දැන් මේ මාස ගානකින් දැන් මැරිලා නැහැ කෙනෙක්. ගෙනල්ලා දාලා නැහැ මේ ගමේ මලකුණක්. මෙයාට භාවනා කරන්න යනකොට දකින්න ලැබෙන්නේ අට්ටිකානේ. ඇට කෑලි ටිකක් විතරයි. පුංචි කතානේ. තන තන ගොඩ ගැහිලා ගිහිල්ලා ඉතුරු වෙලා තියෙන කෑලි ටිකක්. තේරෝ වස්සිකානේ. මරණයටපත් වෙලා අවුරුදු ගාණක් ඉක්මලා ගිය මුත ශරීරයක කෑලි ටිකක්. අර නිකන් අවුරුදු ගානකට පස්සේ හම්බෙච්ච ඔය හම්බෙන්න උන්න බෙල් හිස් කබලක් අහුණා කියන. ඊළඟට ඇට්‍රස් කෑල්ලක් මතු වුණා කියන. අන්න ඒ වගේ අවුරුදු ගානකට පස්සේ එයාට දකින්න ලැබෙනවා මේ ඇට කෑලි කීපයක් විතර මරණයටපත් වෙලා අවුරුදු ගානක් ගියේ ඒවත් නිකන් අතට ගත්තට පස්සේ මෙහෙම කුඩු වෙලා යනවා. කුඩු වෙලා යන ස්වභාවයෙන් යුක්ත ඇට කෑලි කීපයක් දකින්න ලැබෙනවා. ඊළඟට එයා බලනවා නේ මගේ ශරීරයටත් ඔය නමනේ දත් තින්නේ කෝ දැන් මෙයාගේ හිස කෝ ඇස් කෝ කොණ්ඩේ කෝ නාසය කෝ දිව කෝ අර දාපු දත් සෙට් එක නෑනේ <laughs> මොකුත් නෑ දැන් ඊළඟට හාම මාස් නහර මොකවත් නෑ ඒ ඔක්කොම පස් වෙලා වුණු වෙලා ගිහිල්ලා ඔක්කොම ගිහිල්ලා දිය වෙලා දිය වෙලා ගිහිල්ලා ඇට සැකිල්ලෙත් දැන් ඇට සැකිල්ලකුත් නෑ හොයන්න දැන් තියෙන්නේ ඇට කෑලි කීපයක් විතරක් තියෙනවා. ඒවත් නිකන් අතින් අල්ලපු ගමන් කුඩු වෙලා යනවා. මෙතන මේ මුත ශරීරයක් කුණු වෙලා ගියාද කියලාවත් පොළවෙන්වත් හොයාගන්න බෑ. පොළවත් සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා. පොළව හාරලා බැලුවත් දකුගඩු නෑ. පොළව හාරලා බැලුවත් දැන් කේස් නෑ. පොළව හාරලා හාරලා අන්වීක්ෂයක් තියාගෙන හෙව්වත් දත් හොයන්න නෑ. ඔක්කොම පස් වෙලා ගිහිල්ලා ඇට සැකිල්ලක් කෑලි ටිකක් විතරක් ඉතුරු වෙලා. මෙයා බලනවා නේ මගේ ශරීරයත් ওই වගේම යම් දවසක පොළොවට වැටුණාට පස්සේ නොපෙනී යයි. ගිහිල්ලා අවසානයේ මෙන්න මේ වගේ කෑලි ටිකක් විතරක් ඉතුරු වෙලා ටික ටික ටික ටික දිර දිරා යනවා. අවුරුදු ගානකදී මේවා තමයි දකින්න ලැබෙන්නේ. අජ්ජත්තං වා කායේ කායන පස්සේ විහෙරති. ඊළඟට බලනවා බාහිර අයගේ ශරීරවලත් මේවා තමයි දකින්න ලැබෙන්නේ. බහිද්ධාවා කායේ කායන පස්සේ විහෙරති. මේ ලෝකේ මම අන් අය මේ ඔක්කොම එකම ශරීර තියෙන්නේ. මේ දෙතිස් කුණප කොටස් වලින් හැදිච්ච ශරීර. මේ ඔක්කොටම අත්ින්නේ ඔයිර නම්මයි. අජ්ජත් බහිද්දාවා කාය කායන පස්සේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් හරමුත ශරීරයක ගලපා බලමින් භාවනා වේදෙනවා. ඒ තුලත් සමතේ දියුණු කරන්න පුළුවන්. ඔන්න 8 වෙනි එක. ඊළඟ එක තමයි අවසාන සීවති කියන්නේ 9. ඊළඟට මෙයා ඔන්න භාවනා කරන්න යනවා කොහිටද යන්නේ? සෝහනකට. අමු සෝහනකට යනකොට එයා බලද්දි කොහෙවත් නැහැ මලකුණක් එදා ගෙනත් දාලා. භාවනා කරන් අර උණක් නැහැ. බලනකොට තියෙන තැනක අට්ඨිකානි පූතිනි. ඇට කෑල්ලක් දෙකක් වගේ පොඩි කෑලි දෙක තුනක් තියෙනවා. මේවා නිකන් මිනිස්සෙක්ගේ ඇටද හොයා ගන්නත් අමාරු. උන්නුක ජාතානි ඒ ඇටගොඩ දිර දිරා දිර දිරා ගිහිල්ලා හුණු බවටපත් වෙලා. ඇට කෑලි වලත් නිකන් චූටි කෑලි කෑලි තියෙනවා. හුණු වගේ තියෙන. නිකන් අතින් අල්ලලා මෙහෙම මෙහෙම පිටි කරන්න පුළුවන්. ඒවත් හුණු වගේ දිර දිරා දිර දිරා ගිහිල්ලා ඇට සැකිල්ලේ කෑලිත් පස් වෙලාම යන අවසාන අවස්ථාව දකින්න ලැබෙනවා. සුදු පහටට හුණු කෑලි ටිකක් වගේ. ඒවා කුඩු කරලා දැම්මා වගේ තියෙන පොළවේ. මෙයා බලනකෝ දැන් මේ ඇට සැකිල්ලත් නැහැ. අඩු ගානේ මේ කේසුලොම් නියදත්තියා ඇට සැකිල්ලත් නැහැනේ. දැන් මේ තියෙන්නේ හුණු ටිකක් විතරයිනේ. මේකද මනුස්ස ජීවිතේට අත්දින ඉරණම්. එයා හොඳට අර හුණු ටික දිහා බලාගෙනත් සිහි කරනවා මුත ශරීරයක් මෙතන තිබ්බා. මැරිච්ච මලකුණක් මෙතනට ගෙනල්ලා දැම්මා. අපි වගේම ජීවත් වෙච්ච අපි වගේම කෑම බීම කාපු මේ ශරීරයට ආස කරපු මේ ශරීරයට මුලාවෙන් හිටපු කෙනෙක් මරණයටපත් වෙලා මෙතනට ගෙනහලා දාලා තිබ්බා. කෝ දැන් එයා? එයාගේ ඇටසැකිල්ලත් නැහැ. ඔක්කොම කුණු වෙලා, දිය වෙලා, වැగిරිලා, පස් වෙලා අවසానයි. අවසානයේ තියෙන්නේ නිකන් පිටි ටිකක් වගේ අර නිකන් කෑලි කෑලි ඇහෙන හුණු බවටපත් වෙච්ච සුදු පාට කුඩු ටිකක් වගේ ටිකක් ඇට සැකිල්ලෙත් අවසානම ටික දිර දිරා ගිහින් දකින්න ලැබෙනවා. මෙයා කල්පනා කරනවා අනේ මගේ ශරීරයටත් ඔය ඉරනමනේ දත් දෙන්නේ යම් දවසක. හොඳට අර හුණු ටික දිහා බලාගෙන ඇට සැකිල්ලේ යෝනිසෝ මානසිකාරය දෙනවා මේ මුත ශරීරයට අත් වෙච්ච ඉරනම. තමන්ගේ කයට අත් වෙනව නේද කියලා. අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. ඊට පස්සේ ආ කරන්නේ බාහිරයේ ශරීරවලටත් යම් දවසක මේ ඊර නමත් වෙනව නේද කියලා හොඳට නුවණින් විමසීමස විමසීමස භාවනා වඩනවා. බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. මේ ලෝකේ යම් තාක් මනුස්ස ජීවිත ලැබලා ඉන්නවනම් කුඩා ළමයි වේවා, තරුණ අය වේවා, මැදි වයසේ වේවා, වයසට ගිය අය වේවා, කාගේ හෝ කොයි මොහොතේ කුමන ආකාරයෙන් මොන විදියට මැරුණත් ඒ කෙනාගේ ශරීරේට මේ ඉර නම නේද අත් වෙන්නේ. හොඳට නුවණින් විමසීමස බලන අවසානයේ පිටි ටිකක් වගේ කුඩු වෙලා ගිය ඇට සැකිල්ලක මේ හුණු කෑලි ටිකක් වගේ ටිකක් නේද ඉතුරු වෙන්නේ. අජ්ජත් බහිද්දාවා කායේ කායන පස්සී වේරති. මේ විදිහට හොඳට නුවණින් විමසමින් භාවනා කරගෙන යද්දිත් එයාගේ හිතේ කාමච්ඡන්දයට විසිරෙන්නෙත් නැහැ. ව්‍යාපාදයට විසිරෙන්නෙත් නැහැ. නිදිමත අලසකම කම්මැලි ගතිය සැකයේ විසිරීම පසුතැවීම නැතුව යනවා. ඒවා යටපත් වෙලා අර සීවතිකේ අරමුණු කරගෙන තමන්ගේ හිත එකඟ වෙන්න පටන් ගන්නවා. හිතේ සමාධිය ගොඩ නැගෙනවා. ඒක තමයි නව සීවතිකෙන් වැඩෙන සමතේ සමාධිය කියන්නේ. දැන් ඔන්න හොඳට ඔබ අහගෙන හිටියානම් ඔබට තේරෙන්නේ නැති අපේ ජීවිතවලට අත්විඳින නම් කොටසෙන් කොටස කොටසෙන් කොටස බුදුරජාණන් වහන්සේ භාවනා වශයෙන් වඩන හැටි අපට පෙන්වලා දීලා තියෙනවා. දැන් අවස්ථා 9ක් යටතේ මුත ශරීරයක් කුණු වෙලා කුණු වෙලා කුණු වෙලා පස් වෙලා ඇට සැකිල්ලක් දිර දිරා ගින් පස් වෙලා හුණු වෙලාම අවසන් වෙන ස්වභාවයේ යෝනිසෝ මනසිකාරයේදීලා භාවනා ක්‍රම 9ක් හැටියට වඩන්නත් පුළුවන්. කෙනෙකුට පුළුවන් දැන් අපිට ප්‍රායෝගිකව දකින්න සජීවී මලකුණු නැහැනේ. අපිට ලෝකෙ එහෙම හොයාගන්න අමාරුයි. ඒ නිසා අපට පුළුවන් අපි භාවනාවට වාඩි වෙලා ඒ මලකුණක් අපි හිතින් මවා ගන්න. මෙන්න මේ ස්වභාවයටපත් වෙනව නේද කියලා හිතින් මවාගෙන හිත තුලින් ඒක කුණු වෙලා යන හැටි. ඒ අත් වෙන ඉරණම, ඒ දිමිලා නිල් වෙලා ඊළඟට ඒ සරව ගලන හැටි, ඒ කුණු වෙන හැටි, ඒ සත්තු කාලය යන හැටි මේ ස්වභාවය අපි හිතෙන් මවාගෙන අර මලකුණට අත් වෙන ඉරණම තමන්ගේ ජීවිතයක ගලපා බලමින් යෝනිසෝ මනසිකාරය දෙනවා. එතකොට ඒ තුලත් අර විදිහටම නවසීවතික භාවනාවෙන් සමතේ දියුණු කරගන්න පුළුවන්. ඔන්න සමත කොටස. ඊළඟට පුළුවන් හොඳට හිත එකඟ කරගත්ත කෙනා නවසීවතිකයෙන් විදර්ශනාවට හරවනවා. නවසීවතිකේ විදර්ශනාවට හරවනවා. හොඳ අවධානයෙන් අහගන්නට ඕන. මේ ශරීරය පවතින්නේ කුමක් ප්‍රත්‍යින්ද? ආහාර වලින්. ආහාර සමුදයා රූප සමුදයෝ. ආහාර නිරෝධා රූප නිරෝධෝ. මේ ශරීරයේ පවතින්නේ කන බොන ආහාර පාන ප්‍රත්‍යයෙන්. අපි කන බොන එක නවත්වන පස්සේ ඕනනම් උපරිම දවස් 6යි 7යි මැරෙනවා. මැරුණට පස්සේ මොකද වෙන්නේ? ඒත් කෙස් වැවෙනවද? නෑ. මලකුණු වලත් නියපොතු වැවෙනවද? නෑ. ඒ අය ඒ සමත් අර වගේම කාලයක් පවතිනවද? නැහැ. මැරුණට පස්සේ මරණය කියන්නේ ශරීරයේ ආයුෂයි උණුසුමයි විඥානයයි ශරීරයෙන් ඉක්මලා යන ආයුෂයි උණුසුමයි විඥානයයි ශරීරයෙන් නිකුත් වුණාට පස්සේ මේ උණුසුම නිසා තමයි කන බොන ආහාර පාන ශරීරය තුල දිරවන්නේ තේජෝ ධාතුවේ අපි අමුයෙන් කෑවත් දිරවනවා මේ ශරීරයේ තියෙන උණුසුමින් කන බොන ආහාර පාන දිරවල මේ ශරීරයට මේ අවශෝෂණය කරගන්න මේ ලේ ධාතුවට ගන්න. ඒකෙන් තමයි මේ ශරීරයේ මේක මැෂින් එකක් වැඩ කරනවා වගේ ක්‍රියාත්මක වෙනවා. මෙහෙන් කටින් දානවා ඒවා දිරවලා ගිහිල්ලා පිටිපස්සෙන් පිට වෙලා යනවා. මේවා ලේ ධාතුවට උරා ගන්න. මෙහෙම තමයි මේ ශරීරය පවතින්නේ. එතකොට මොකද කයම නැති වුණාට පස්සේ අර මේ යන යන්ත්‍රේ එහෙම අඩපණ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේක කුණු වෙන්න දිරලා වැగిරිලා පස් වෙලා යනවා. දැන් ආහාර නිසයි මේ රූපේ පැවැත්ම තියෙන්නේ. ආහාර නිරුද්ධ වීමෙන් රූපේ නිරුද්ධ වෙලා යනවා. එතකොට මූලික වශයෙන් යා මේ නවසීවතික විදර්ශනාවේදී යාට ඉස්සරලාම මූලික වශයෙන් පුළුවන් ආහාර නිසා හටගන්න මේ රූපය ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. මේ මලකුණත් ආහාර ප්‍රත්‍යයෙන් පැවතිච්ච මලකුණක්. ආහාර නිරුද්ධ වීම නිසා අද මේ தත්ත්වයටපත් වෙලා කුණු වෙලා යන්නේ. මේ විදිහට මේ ඒ මලකුණේ මේ මේ ශාරීරියේ රූපේ පැවැත්ම හට ගැනීමත් නැතිවීමත් සමුදය අස්තංගමේ නුවණින් විමසනවා. හට ගැනීම නැතිවීම. විමසලා මේක අනිත්‍යයි. මේ ශාරීරියේ දුකයි. අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. හේතුන් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. මොනවද හේතු? ආහාර නිසා හටගන්න. හේතුන් නිසා හටගන්න. හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. ආහාර නැතිවීමෙන් නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට එයා දකිනවා මේ ශරීරය තුල සංකතයක ලක්ෂණ තියෙනවා. මොනවද සංකතයක ලක්ෂණ? uppādō paññāyati. හට ගැනීමක් තියෙනවා. වයෝ පඤ්ඤායති. වෙනසීමක් තියෙනවා. තිතස් සංඤතත්තම් පඤ්ඤායති. මේක විනාශ වෙවි පැවතීමක් තියෙනවා. එතකොට මේක තියෙනවා යාට. අර මලකුණෙත් එයා දකිනවා ඒ ස්වභාවය. එතකොට මේ විදිහට එයා හොඳට නුවණින් විමස විමස අනිත්‍ය වශයෙන් බලනවා. මේක දුකක් වශයෙන් අනාත්ම දෙයක් වශයෙන් බලනවා. ඉස්සල්ලාම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හේතු නැතිවීමෙන් නැති වෙලා යන දෙයක් වශයෙන් බලන්නේ බාහිර අයගේ කයද තමන්ගේ කයද තමන්ගේ කය. ඒකට කියනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විර. ඉස්සල්ලාම තමන්ගේ ශරීරේ හට ගැනීම බලනවා. කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න කය ආහාර නැතිවීමෙන් නැති වෙලා යනව නේද කියලා ඉස්සල්ලා හට ගැනීම බලනවා. සමුදේ. සමුදේ ධම්මාන පස්සීවා කායස්. ඊට පස්සේ ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන හැටි වය ධම්මානු පස්සීවා. වෙනසීම දකිනවා. දකිමින් කායනුපස්සනාවෙන් අර නවසීවතිකයේ තුල වාසය කරන මේ විදිහට මූලික වශයෙන් ඉස්සල්ලා සිහි කරන්න පුළුවන්. නවසීවතිකයේ තුල හොඳටම විදර්ශනාවට හරවන්න නම් නවසීවතිකෙන් අර කියපු විදියට සමතේ දියුණු කරලා සමාධියක් ඇති කරගෙන සමාධිය තුල පංච උපාදානස්කන්ධය බෙදා ගන්නට ඕන. නවසීවතිකෙන් සමාධිය අර ඇති කරගෙන සමාධිය තුල දකිනවා සමාධිය තුල යම් රූපේ පැවැත්මක් තියනවාද? ඒක රූප උපාදානස්කන්ධයයි. සමාධිය තුල යම් විඳීමක් තියනවාද? ඒක වේදනා උපාදානස්කන්ධය. සමාධිය තුල තියෙන සැප විඳීමක් තියෙනවා. ඊළඟට ප්‍රීතිය මේ සිතේ පංච නීවරණයටපත් වෙලා සැපයක් සුඛ කායික සැහැල්ලු බව නිසා සැපයක් ඒක සැප විඳීමක් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන පළවෙනි ධ්‍යානය නව සීවතිකෙන් ඇති වෙන. එතකොට මේ සැප සහගත විඳීම වේදනා උපාදානස්කන්ධේ. ඊළඟට සමාධිය තුල හඳුන ගන්නවා සංඥාව. භාවන අරමුණ හඳුන ගන්නවා අර නව සීවතික මලකුණ. සංඥාව. ඊළඟට සමාධිය හඳුනා ගන්නවා. විතක්ක ਵਿਚාර පිතිසුක මේවා හඳුනා ගන්නවා. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. සහැල්ලු බව ප්‍රීමේ ඔක්කොම හඳුනා ගන්නවා. සංඥා උපාදානස්කන්ධය. සංස්කාර කියන්නේ චේතනාව. භාවනා අරමුණ හිතනවා. චේතනාව කියන්නේ වචන කතා කරන්නේ චේතනා පහල කළා. හිතින් හිතන්නේ චේතනා පහල. දැන් අපි හිතනවා මේ මලකුණ මගේ ශරීරයටත් මැරුණට පස්සේ මේ ඉර නමත් වෙනව නේද? එතකොට ඒ විතක්ක ਵਿਚාර. එතකොට හිතනවා ඒ හිතන විතක්ක ਵਿਚාර හැම දෙයක්ම චේතනාවේ ක්‍රියාකාරීත්වයත් සමගයි සිද්ධ වෙන්නේ. ඇහි පිල්ලම් ගහන්නත් බෑ චේතනාවේ ක්‍රියාකාරීත්වයක් නැතුව. චේතනාවේ ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි සිත කය වචනේ සෑම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක තමයි සංස්කාර උපාදානස්කන්ධය. විඥානය කියන්නේ දැනගැනීම. රූපේ දැනගත්තෙත් වේදනා සංඥා සංකාර ඔක්කොම විඥාණයෙන් තමයි දැනගන්නේ. එතකොට මෙන්න මේ විදිහට සමාධිය තුළ පංච උපාදානස්කන්ධය බෙදාගෙන ඒ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් භාවනා කරන. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මම නොයි. එක්ක මේක රෝගයක් හැටියට, gediyak හැටියට, උලක් හැටියට, අනුන්ගේ දෙයක් හැටියට, නැසී වෙනසී යන දෙයක් හැටියට, ණයට ගත්තු දෙයක් හැටියට. බුද්ධ දේශනාවේ තියෙන 11 ආකාරයෙන්ම පංච උපාදානස්කන්ධ විදර්ශනා කරන හැටි. මේ ඕනෑම ක්‍රමයකින් අර නව සීවතිකෙන් ඇති කරගත සමාධිය තුළ පංච උපාදානස්කන්ධය බෙදාගෙන විදර්ශනාවට වඩද්දී එයා තුල මේ නවසීවතික භාවනාව තුළින් පංච උපාදානස්කන්ධයේ හට ගැනීම දකින්න ලැබෙනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. පංච උපාදානස්කන්ධේ හටගන්න හැටි දකින්න ලැබෙනවා. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ නවසීවතිකයේ තුල හොඳට නුවණින් විමසීමස මේකේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් විමසද්දී මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය වීම Nirodhe දකිනවා වය ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති. එතකොට හට ගැනීමත් නැතිවීමත් ඇතිවීම නැතිවීම මේ දෙකම නුවණින් විමසනකොට සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති. හට ගැනීමත් නැතිවීම සමුදේ වය. උද්‍යව්‍ය කියන්නේ අහලා තියෙන උද්‍යව්‍ය හට ගැනීම නැතිවීම. සමුදේ අස්තංගමේ කියන. එතකොට ඒ නුවණින් විමසමින් භාවනා කරනවා. එතකොට විදර්ශනා වැඩෙනවා. ওই විදිහටම නිවන් අවබෝධයේ දක්වාම නවසීවතිකේ වඩන්න පුළුවන්. ගොඩාක් ස්වාමින් වහන්සේලා අරහත්ත්වයටපත් වෙලා තියෙනවා නවසීවතික භාවනාව තුළින්. ඉතින් ඒ නිසා පින්වතුනි අපේ ජීවිතේටත් අපිට ප්‍රායෝගිකව දියුණු කරන්න පුළුවන්. දැන් බලන්න ඔබ දැන් මේ වෙලාවේ ඔබ භාවනාව තාම භාවනා කරේ නැහැ. ඔබ හොඳ අවධානයෙන් මේ ධර්ම දේශනාව අහගෙන හිටියනම් ඔබට තේරෙන්නේ නැද්ද ඔබේ හිත තුළ අර මලකුණකට අත් වෙන ඉරණම මට වෙනව නේද කියන හැඟීමත් එක්ක යම්කිසි මේ ධර්ම සංවේගයක් ඇති වෙච්ච බවක්. එතකොට බලන්න Tamanට Tamanගේ ජීවිතය තුළ ටික ටික ටික ටික ඒ අවබෝධය වැඩෙනවා. ඉතින් ඒක තව තව භාවනා කරන්න කරන්න ජීවිත අවබෝධය වැඩෙන්න වැඩෙන්න හිත උපේක්ෂාවටපත් වෙනවා මධ්‍යස්ත වෙනවා සමාධිය වඩන්න පුළුවන් විදර්ශනාවට හරවන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ හොඳට භාවනාව දියුණු කරගන්න මහන්සි ගන්නට ඕන. ඉතින් පින්වතුනි අපිට පුළුවන්කම තියෙනවා මේ භාවනාව දියුණු කරගන්න. ඉතින් ඒ නිසා දැන් බලන්න ඔබ අහලා ඇති අර මේ බිම්බිසාර රජතුමාගේ බිරිඳක් හිටියා රූපේට පුදුම විදිහට රැවටිලා හිටියේ කවුද? කේමා. වේල්වනාරාමේ බුදුරජාණන් වහන්සේට බිම්බිසාර රජතුමා තමන්ගේ තිබ්බ රාජකීය උද්‍යානය සකස් කරලා පූජා කරා. නමුත් කේමාව නෙමෙයි අඩිය තියන්න ගියේ ඇයි කේමාව හිතාගෙන හිටියේ බුදුරජාණන් වහන්සේ මේ මේ ශරීරයට නිඳා කරනවා මේ ශරීරයට පිළිකුල් කරනවා මේ ශරීරයට අනවශ්‍ය විදියට පහර ගහනවා ඒ නිසා මම යන්නේ ඒ බණහන් මට ඕනේ නෑ මේ කයට බනින බන මට එපා ওই විදියට හිතාගෙන හිටියා නමුත් රජතුමා සෝතාපන්න වෙච්ච කෙනෙක් රජතුමා හොඳ අවබෝධයක් තිබ්බ කෙනෙක්. රජතුමා උපක්‍රමයක් කෙරුවා. රජතුමා මොකද කරේ? දැන් වේලුවන ආරාමයේ තියෙන සුන්දරත්වය හොඳට කවි වලට නගලා ලස්සනට ගායනා කරන්න පුළුවන් කෙනෙක් ගෙන්න ගත්තා. ගෙන්නගෙන ඒ කෙනා ලව්ව කවි වලට නගලා වේලුවන ආරාමයේ තියෙන සුන්දරත්වය, ඒ ලස්සන, ඒ පරිසරයේ තියෙන ස්වභාවය කීමාවට ඇහෙන්න දැන් ලස්සනට ගායනා කරනවා සංගීතයක් එක්ක. මේක අහගෙන ඉන්නකොට ආසාවක් ඇති වුණා. අනේ මට මේක බලන්න තියෙනවනම්. මම යන්න ඕන මේ පරිසරයේ ලස්සන බලන්න. ඊට පස්සේ රජතුමාට කියන රජතුමනි මට හරි ආසයි කිව්ව මේ වේලුවනේ බලන්න. හා කිව්වා. ඊට පස්සේ මොකද දැන් ඔන්න පිරිසක් එක්ක වේලුවනේට ඇතුල් වුණා. බලන්න. ඇතුල් වුණාට පස්සේ රජතුමා මොකද කරේ? දොර වැහුවා ගේට්ටුව. දැන් ඇතුළේ දැන් මෙයා ඇවිද ඇවිද එහාට යනවා මෙහාට යනවා ගස් අත ගන්නවා පරිසරයේ ලස්සන බල බල යන. ගිහින් එන්න හදද්දි එන්න බෑ. කිව්වා මේක ඇතුළට ආවොත් අනිවාර්යයෙන්ම මහා කාරුණික බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේව මුණ ගැහිලායි කියන එළියට යන්න තියෙනවා. ඒක රජතුමාගේ නියෝගයක් කියනවා. ඊට පස්සේ දැන් මොනවා කරන්නද? දැන් ඊට පස්සේ අර මරන්න ගෙනියන හරක් ගෙනියන්නේ ඒ වගේ බොහොම අමාරුවෙන් කයෙන් අමාරුවෙන් ගියා හිත වෙන පැත්තක. යනකොට බුදුරජාණන් වහන්සේ දහම් දේශන. බුදුරජාණන් වහන්සේ දැක්ක ඈත තියාම දැන් කේමාව වෙනවා. උන්වහන්සේ මේ වගේ සිය දහස් ගුණයකින් ලස්සන කාන්තාවන් බුදුරජාණන් වහන්සේට පවන් සල, චාමර සලනවා, හිරුදියෙන් මැව්වා. මෙයා කට ඇරගෙන ඇස් උඩ ගිහිල්ලා බලාගෙන හිටියා. මට වඩා ලස්සනයි උන් කොයිද මේ ඉන්දියාවේ දඹදිව අර අන්න භාග්‍යතුන් වහන්සේට අර කවුද මටත් වඩා ලස්සනයිනේ බලාගෙන හිටියා. බලාගෙන එහෙම ඉඳගත්තා. දැන් බණ මතකෙට යන්නේ අරක දිහා කට ඇරගෙන බලාගෙන ඉන්න. බලාගෙන ඉන්නකොට ටික ටික යාට පේනවා අරහයගේ කේස් ටික පැහෙනවා. හාම රැලි වැටෙනවා. දත් ටික ටික ටික ටික ටික පෑදෙනවා. මේ මේ විදිහට ජරා ජීර්ණ වෙලා ඊට පස්සේ බොහොම අමාරුවෙන් අර හොඳට පවන් සලපු අය දෙක තුනට නැමිලා පවන් සලන. මේම ගිහිල්ලා ජරා ජීර්ණ වෙලා වකුටු ගැහිලා එහෙම ඇදගෙන වැටුණා. මෙයා හොඳට බැලුවා අර මොකද උනේ? වැටුණා. එහෙම දිර දිලා කුණු වෙලා හිට සැකිල්ලක් පස්සෙලා යන ආකාරයේ බුදුරජාණන් වහන්සේ ඉරුදීන් මවලා පෙන්වනවා. ඒත් එක්කම මෙයාට හොඳට ජීවිතය ගැන අවබෝධයක් ඇති වුණා. අයියෝ මම මේ ආස කරන මේ ශරීරයටත් ඔය ඉරණමනේ දත් දෙන්නේ. මේකත් දිර දිරා ගිහිල්ලා කුණු වෙලා පස් වෙලා යම් දවසක ওই විදිහට අවසන් වෙනව නේද? මේකට නේද මම මේ ඇලුම් කරන්න කියලා. මේ කය සාර වශයෙන් ගන්න හොඳ මේ විදිහට Taman තුලින්ම Tamanට අවබෝධ වෙන්න පටන් බුදුරජාණන් වහන්සේ ළඟ ගිහින් දන ගහගෙන වන්දනා කරගෙන සමාව අරගෙන ධර්මයේ ධර්මයේ අවබෝධ කරගන්න. ඉතින් ඒ නිසා පින්වතුනි ජීවිතය අවබෝධ කරන්න අපට ඕන තරම් අවස්ථා ලැබෙනවා. අපි මේ අවස්ථාවල ප්‍රායෝගිකව නුවණින් විමසන්න ඕන. අපි මේ අවස්ථා මගහරින්න හොඳ නැහැ. දැන් බලන්න අපිට ඕන තරම් ওই සුනාමිය. ඔබ දකින්න ඇති සුනාමිය ඇවිල්ලා දවස් දෙක යනකොට මල කුණු මැරිච්ච අයට අත්වෙච්ච ඊරනම. දිමිලා, නිල් වෙලා, කුණු වෙලා ගිහින් සමහරුන්ගේ කෑලි කෑලි වෙනම උස්සනකොට කඩා වැටෙනවා. මේ මට්ටමටපත් වුණා. ඉතින් ඒවා ඊට පස්සේ රූප වාහිනියෙන් බලන්නෙත් නැබිම බලා ගන්නවා. මූණ වහ ගන්නවා. සී කියනවා. එතකොට මම බලන්න එතකොට සිහි කරන්න ඕනේ අනේ මගේ ශරීරයටත් ඔය ඉරණමත් වෙනව නේද අන්න එහෙම යෝනිසෝ මනසිකාරයේ දෙන කෙනා තමයි ජීවිතයේ ඇත්ත ස්වභාවය අවබෝධ කරන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පින්වත් සෑම දිනාටම මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය තුළ සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටවාගෙන සිහිය දියුණු කරගෙන නවසීවතික භාවනාව දියුණු කරලා මේ ජීවිතයේදීම ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා සාදු සාදු සාදු